ඔබ සියලු දෙනාට. අමාශ්‍රී සද්ධර්මයෙන් හදවත් නිවී සඳහන තවත් උතුම් හෝරාවක් මෙලෙසින් ආරම්ම කරන්නටයි මේ සූදානම. පින්වත්නි අද දිනේදීත් බෞද්ධාරෝපවාහිනයේ දහම් මුතුඇල ධර්මදේශනා මාලාවට සමගාමීව ඔබ වෙත ගෙනෙන්නට යෙදෙන මජ්ජිම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තතාගත බලදාය පැහැදිලි කිරීමේ ධර්මදේශනා මාලාවේ අද දිනට නියමිත දෙවන ධර්මදේශනාව මෙලෙසින් ආරම්භ කරන්නටයි මේ සූදානම් වන්නේ. එය සඳහා අද අප සිදු කළ ආරාධනය පිළිගෙන බෞද්ධයා රූපවාහිනී මැදිරියට වැඩමවා වදාළ පූජ්‍යපාද කෝරලයාගම සරණතිස්ස ගෞරවනීය ස්වාමින් වහන්සේ අප ප්‍රථම කොට ගෞරව නමස්කාරපෝරකව පිළිගනිමු. සාධූ සාධූ සාධූ පින්වත්නි අද මෙම දෙවන ධර්මදේශනාව සඳහා දායකත්වයගෙන කටයුතු කරන්නේ. වෙන්නවත්ත වැල්ලම්පිටිය නිවසේ පදිංචි යසවත් මැනිකේ ඉද්දමල් ගොඩ මහත්මිය ඇතුළු ඒ පින්වත් පිරිස විසින්. සමන්තාචක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේසු අපපටිහතඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාර දස්ස සබ්බ සත්තුත්ත මස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතු සබ්බ දම්මේසු අප පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේසාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස නමෝතස්ස භගවතෝ අරහතු සබ්බ දම්මේසු අපපටි හතඥානචාරස්ස දස බලදරස්ස චතුවේ සාරජ්‍ය විසාරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්සරස්ස ධම්මරාජස්ස දම්මස්සාමිස්ස තතාගතස්ස සබ්බ්ඥුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්මශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනී බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ විශාල පිරිසක් සැදී පැහැදී සූදානන් වෙන්නේ තතාගත සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අනන්ත අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව භාග්‍යෝතුන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් ශ්‍රී සද්ධර්මරත්නයෙන් අබමල් රේනුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදැරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි ඉතාමත්ම ධර්මානුකූල වූ මෙලව ජීවිතයක් සකස් කරගණ්ඩත් නිවැරදි වූත් ධර්මානුකූල වූත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් බලාපොරොත්තුව තමන් මුදුම් පත් කරගන්නවා වගේම සද්ධර්ම ශ්‍රාවක ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයෙන් සත්කාර කරමින් සංග්‍රහ කරමින් ඒ අයටද ඒ උතුම් නිවන් මාර්ගයේ නිවැරදිව ප්‍රත්‍යක්ෂ කර ගැනීමට මඟ පෙන්වීමෙහි මහත් වූ දානමය පින්කම සිදු කරන්න සූදානන් වෙන මොහොත. මෙයින් ලැබෙන ආනිසංස ප්‍රමාණය අනන්තයි අප්‍රමාණයි. සද්ධර්මශ්‍රවනානි සංසයත් සද්ධර්ම දානානි සංසයත් ඉතාම මහත් පල කුසල්. ඒ බව නිතර නිතර බනාහලා අපිට හොඳට පුරුදුයි. එනිසා ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුම්පත් කර ගැනීම වෙනුවෙන්ම. නිර්වාණාවබෝධය වෙනුවෙන්ම මේ මහාකුසලේද අපි සියලු දෙනාටම පාරමී වේවා කියල ප්‍රාර්ථනා කරමු. පිනතන අද ධර්ම දේශනාවේ මාතෘකාව මජ්්‍යම නිකායේ මහා සීහනාද සූත්‍රයේ තතාගත බල දහයක් තියෙනවා. මේ තතාගත බලදහය පැහැදිලි කිරීමේ දේශනාවක් තමයි මේ දේශනා මාලාවේ පළවෙනි දේශනාව හැටියටත් සිදු කළේ. ඒ දේශනා මාලාවේ දෙවෙනි ධර්ම දේශනාව තමයි අද සිදු කරන්නේ. පළවෙනි ධර්ම දේශනාවේදී මේ මනුස්සලෝකයේ අටපිරිසකුත් දිවියලෝකයේ බ්‍රහ්මලෝකයේ හතර පිරිසක් මනුස්සලෝකයේ හතර පිරිසකුත් දිවිය ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙන් හතර පිරිසකුත්. එතකොට අට පිරිසයි. බුදුරජාණන් වහන්සේ මේ අට පිරිසම පොළොව බවට පත් කරලා ඒ මත හිටගත්ත කියන කාරණාව සෙහිපත් කළා. යට පිරිසම භාග්‍යතුන් වහසට යටත්. ඒ කාරණාවේ මනුස්ස ලෝකයේ හතර පිරිසේ පළවෙනි පිරිස තමයි ශස්ත්‍රීය පිරිස. එකන රජවරු. අපි මේ ශස්ත්‍රියෝ කොයි තරම් බලවත් පිරිසක්ද යන්න කරුණුකාරණා කීපයක් සහිතව සාකච්ඡා කළා. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මනුස්සලෝකයේ දෙවනි පිරිස. ඒ තමයි බ්‍රාහ්මණ පිරිස. කෞද මේ බ්‍රාහ්මණ පිරිස කියන කාරණාව ටිකක් විමසලා බැලුවොත් බ්‍රාහ්මණයෝ කියල කියන්නේ මහා පුදුම උගත් ඥානයක් තිබිච්චාය. පුදුම බුද්ධියක් තිබිච්චාය. උදාහරණයක් හැටියට සඳහන් කළොත් විද්‍යාඥෝ වගේ පිරිසක් කියලා අද කීවොත් පුදුමාකාර දැනුමක් තියෙන්නේ. නමුත් විද්‍යාඥාර කිසිසේත් බ්‍රහ්මණයා සම කරන්න බෑ. නමුත් මේ උදාහරණයක් හැටියට තමයි මෙන්න මෙහෙම වගේ කියලා හිතාගණ්ඩයි විද්‍යාඥෝ වගේ පිරිසක් කියල කියන්නේ. අද ඉන්න විද්‍යාඥයෙක් ඒගොල්ලො ඒ ඒ දේවල්වලට තමයි දක්ෂය. අපි හලති නොම තාරකා විද්‍යාඥෝ කියල පිරිසක් ඉන්නවා. ඒගොල්ලො ඒ පිළිබඳව අධ්‍යයනය කරන අය. භූවිද්‍යාඥෝ කියල පිරිසක් ඉන්නවා. ඒගොල්ලො ඒ මහපොලෝ සම්බන්ධව ඒ සම්බන්ධයෙන් අධ්‍යයනය කරන පිරිසක්. මේවාගේ විවිධ නංවලින් ඒ ඒ ශේෂත්‍රය පිළිබඳව ඒ ඒ අය ලබාගත්ත ප්‍රවීණත්වය පිළිබඳව සාකච්ඡා කරමින් ඒ අයට එහෙම නමක් කම්බ වෙලා තියෙනවා. නමුත් මේ බ්‍රාහ්මණ පිරිස කියලා ගැන එහෙම පිරිසක් නෙමෙයි. නමුත් අර තාරකා විද්‍යාඥා කියන කෙනා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කරලායි තියෙන්නේ. භූවිද්‍යාඥා ඒ සම්බන්ධයෙන් සෑහෙන දුරට ප්‍රගුණ කරලායි තියෙන්නේ. නමුත් මේ බ්‍රාහ්මණය කියන කෙනා සියලුම ශිල්ප ප්‍රගුණ කරලායි තියෙන්නේ. එකක් නෙමෙයි. එයාට යමක්ද කරන්න කියන්නේ ඕනම දෙයක් එයා කරනවා. තරං සියලුම ශිල්ප ප්‍රගුණ කරපු කෙනෙකුටයි බ්‍රහ්මණයා කියල කියන්නේ. ඒ නිසා මේ බ්‍රහ්මණවරුන්ගේ දැනුමේ සීමාව බොහෝම ඉහලයි. තවත් කෙනෙකුට කිසිම සේත් ළඟාවෙන්ඩවත් පුළුවන්කමක් නෑ බ්‍රාහ්මණයකුගේ දැනුම ගාවට. ඒ නිසා සඳහන් කරනවා මේ ඒ කාලයේ තිබුණ ශිල්පවලින් අද කෙනෙකුට එකක් තිබුණත් එකක් ප්‍රගුණ කරලා තිබුණත් අද ලෝකේ ඉන්න හොඳම විද්‍යාඥයා බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා කියලා. ඒ කාලයේ ශිල්ප වලින් එකක් ප්‍රගුණ කරගත්තොත්. එහෙමනම් ඒ කාලේ තිබුණ ඒ ශිල්ප සියල්ලම ප්‍රගුණ කරපු අයට තමයි මේ බ්‍රාහ්මණ කියලා කියන්නේ. මේ තරම් මහා ඥානවන්ත අය නමුත් ඒගොල්ලෝ භාග්‍යතුන් වහන්සේට යටත්. ඊළඟට සඳහන් කරනවා මනුස්ස ලෝකයේ දෙවනි පිරිස. තුන්වෙනි පිරිස. තුන්වෙනි පිරිස ගෘහපති පිරිස. කාරද මේ ගෘහපතියෝ කියල කියන්නේ. ගෘහපතියෝ කියල කියන සිටුවරුන්ට. විශාල දනස්කන්දයක් තිබුණාය. මේ සිටුවරුන්ගේ දනස්කන්දයත් සිටුවරු දන්නෑ කොච්චරද කියලා. අපි මේ පළවෙනි පිරිස ගැන සාකච්ඡා කරනකොට මේ සිටුවරු ගැන කරුණු ටිකක් සිහිපත් කළා. එතකොට මේ ගෘහකපති පිරිස කොච්චර දනවත්ද මේගොල්ලෝ ධනය උපයන එකම තමයි ජීවිතයේ පළවෙනි පරමාර්ථය කෙරුවේ. මුලින්ම පුංචි කාලේ ඉඳලම ධනය උපයලා උපයලා උපයලා උපයලා ධනය රැස් කරලා තියලා විශාල ධනස්කන්ධයක් එකතු කරලා ඊට පස්සේ මේගොල්ලෝ පංචකාම සම්පත් භුක්ති විඳින්න පටන් ගන්නවා. අඩුපාඩුවක් නෑ ධනය හොයලා තියෙන්නේ. ධනය එන මාවත් විවෘත කරලා තියෙන්නේ. ධනය ගලාගෙන එන දොරවල් ඇරලා තියලා තියෙන්නේ. ඒ නිසා දැන් මහන්සි වෙන්න දෙයක් නෑ මුලින් තමන් කරන්න ඕන දේවල් කරලා දැන් નિરાයාසයෙන් ධනෙ උපයන දොරවල් විවෘත කරලා තියෙන්නේ. ඒ නිසා ඔවුන්ට හැම පැත්තෙම ධනෙ ලැබෙන වැඩපිළිවෙල කර්මාන්ත ශාලා එතකොට සත්ව පාලනය මේ ආදී හැම පැත්තක්ම බොහොම සාර්ථකව සම්පූර්ණ කරලා තියෙන්නේ. ඒ නිසා සඳහන් කරනවා මේ බ්‍රාහ්මණ පේෂ නිතරම උත්සාහ කළේ ශිල්ප ප්‍රගුණ කරන්නමයි. ඒක තමයි ජීවිතය එක ශිල්ප ප්‍රගුණ කරන එක. ශස්ත්‍රය පිරිස නිරන්තරයෙන් උත්සාහ කළේ බලය ගැන. තමන්ගේ බලය වර්ධනය කරගන්න තමන්ගේ ප්‍රදේශය ලොකු කරගන්න ඒ සඳහා සැලසුම් හදපිකුම තම හැමවෙලාම කළේ. සඳහන් කරනවා ගෘහපති පිරිස ඉක්‍රාම ඉක්මනින් හම්බ කරලා පංචකාමයෙන් සතුටුවෙන්ඩ වෑයම් කරපු පිරිසක් තමයි මේ ගෘහපතියෝ ඉක්මනට හම්බ කරනවා. හම්බ කරලා තවත් ආදායෙන් එන මාර්ග හදල තියලා තමන් පංචකාමී සතුට වෙවී ඉන්නවා. කොච්චර ධනය තිබුණද තමන්ගේ දනස්කන්දේ තමන්වත් දන්නේ. එනිසා මෙහෙම සඳහන් කරනවා හොඳට හිතන් ඕන ඇතකොට කොහොම දනවත්කමක් තියෙන් ඇද්ද කියලා. යම් රජෙක් එක්ක විශාල පිරිසක් එමනත සඳහන් කරනවා රජ්ජුරුවොත් එක්ක කෝටිගානක පිරිස සිටුවරයා මුණගැහෙන්ට සිටුවරයා ඉන්න ප්‍රදේශයට ගිය හම කෝටි ගානකට මාස ගානක් කණ්ඩ දෙනවා කියලා. සිටුවරයටවත් හිතාගණ්ඩ බෑ කොහොඳ මේ කණ්ඩ දෙන්න කියලා. කෝටි ගානකට මාස ගානක් කණ්ඩ දෙනවා. එතකොට සිටුවරය දන්න මංගව තියෙන සම්පත් කොච්චරද කියලවත්. ආහාරපාන විතරක් නෙමෙයිනේ. කෝටි ගානකට කෑමදෙන්ට පිඟන්තෝන කෝටියක්වත්. කෝප්පත් ඕන එච්චරේ නිදාගණ්ඩ දෙෙන්ට ඇඳක් නැති වුනත් පැදුරු දුන්නත් කොට්ට දුන්නත් ඒ ඔක්කොම ඒ ප්‍රමාණයට තියෙන් ඕනෑ. වැසිකිලි කැසකිලි පහසුකං කොහොම තියෙන්න්න ඇද්ද. අපිට අද මේ දාහක් හමාර කරගෙන පින්කමකට ගිහිල්ලා. ඒ අයිගේ ඒ අවශ්‍යතාවයන් මූලික අවශ්‍යතා ටික සම්පූර්ණ කරලා දෙන්නවත් අපිට බෑ. නමුත් මේ කෝටි ගානකට මාස ගානක් කණ්ඩ දුන්න කිය හම. කොයි තරන් දනස්කන්දයක් තියෙන් ඇද මේ ගෘහපතියෝගාව. සඳහන් කරනවා නමුත් ඒ අයි භාග්‍යතුන් වහන්සට යටත්. සිරිපාදයට පෑගිලා ඉන්න නිසා මේ පිරිස මහපොළොව කරලා තිබුණ කියලා සඳහන් කරනවා. හතරවෙනි පිරිස තමයි ශ්‍රමණ පිරිස කෞද මේ ශ්‍රමණ පිරිස කියල කියන්නේ. විවිධාකාර ඉර්දිතියෙන විශාල දැනුමක් සහිතව මේ ලෝකයේ විශාල බලයක් තියෙන පිරිසක්. විවිධ ඉර්දි තියෙනවා. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළවෙන්න කලිනොත් ශ්‍රමණ පිරිස් හිටිය. පුදුමාකාර ඉරුදි ප්‍රාතිහාරයෙන් තිබුණා. අහසින් යන අය පොලෝ යටින් යන අය මේ විවිධය හිටිය. අපිට ඒකට උදාහරණත් ඕන තරන්තිය නමේ ආලාර කාලාම උද්ධකාරාම පුත්ත භාර්ගවාදී තවුසු. සුද්දෝධන මහනරෝත්තමයණන් වහන්සේට ශිල්ප උගැන්වා යැයි කියෙන අසිත කාල දෙවල තාපසතුමා. දවල්ට මනුස්ස ලෝකෙන් කෑම කාලා විවේක කණ්ඩ දිවිය ලෝකට යනවා කියල සඳහන් කරන්නේ. මෙහෙන් කෑම කාලා දෙව්ලොවින් විවේකරගෙන හැන්දව්‍යාපව් මනුසලෝකට එන කෙනෙක්. ඒ තරන් ඉර්දි දක්වන්න පුළුහන් ශ්‍රමණ පිරිස් අතීතයේ අතීතයේ හිටියා. ආං ඒ පිරිස්වලට තමයි මේ ශ්‍රමණ පිරිස කියලා හඳුන්වන්නේ. මේ මේ ශ්‍රමණ පිරිස කොයි තරං ඉර්දි දක්වන්න පුළුහංකම තිබුණත් කොයි තරම් බලය තිබුණත් කොයි තරං ශක්තිය තිබුණත් මේ සියලු දෙනාම බුදුරජාණන් වහන්සේට යටත්. එතකොට මනුස්ස ලෝකයේ හතර පිරිස එතනින් ඉවරයි. එළඟට දිවිය ලෝකයේ හතර පිරිස. දෙව්ලොව සහ බඹලොව. මේ දෙව්ලොව හතර පිරිසේ පළවෙනි පිරිස පළවෙනි පිරිස තමයි චාතුම් මහාරාජික පිරිසේ. කාටද මේ චාතුම් මහාරාජික පිරිස කියල කියන්නේ. සතරවරං දෙවියන්ට. සහ උන්වහන්සේලා යටතේ ඉන්න පිරිස. දිවියලෝක හැටියට කල්පනා කළොත් පල්ල හැම දිවියලෝකේ. දිවියලෝක හයෙන් ඉස්සල්ලාම සඳහන් කරන ආවිෂ අඩුම දිවියලෝක තමයි මේ චාතුම් මහාරාජිකය. ඒ දෙවියන්ට ආවිෂ කොච්චර තියෙනවාද. දෙවියන්ගේ ආවුෂයෙන් අවුරුදු පන්සීයයි. මිනිස්සුන්ගේ ආවුෂෝලට බත් කරහම අපේ දවසකට තියෙන පෑ විසි හතරක්. නමුත් චාතුන් මහාරාජික ඒක දවසකට කොච්චර කාලයක් ඇද්ද. අපේ දවසකට විනාඩි හැටේ පැයි විසි හතරයි චාතුන් මහාරාජිකය එක දවසකට අපේ දවස් පන් අපේ අවුරුදු පණහයි. එක දවසකට අපේ අවුරුදු පණහයි අපේ අවුරුදු පණහක් එහාට එක දවසයි. එතකොට දෙවියන්ගේ ආවිශ අවුරුදු පන්සීයයි. ඒ කියල කැනෙ දෙවියන්ගේ අවශ අපේ අවුරුදු පණහක් එක දවසයි එතකොට එහෙම දවස් තුන්සිය හැට පහ හැටක් අවුරුද්දයි. අවුරුදු පණහයි වතුන්සිය හැටක් වෙන්න ඕන අවුරුද්දක් වෙන්ට. එහෙම අවුරුදු පන්සීයක් වෙනකොට ඒගොල්ලන්ගේ මුළුවායු කාලයේ මනුෂ්‍ය වර්ෂ බවට පත් කරහම මනුස්්‍ය වර්ෂවලින් අවුරුදු ලක්ෂා නුවක් ආවිශි තියෙනවා. චාතුන් මහාරාජික දෙවියන්ට. එතකොට එහි බලවත්ම පිරිස තමයි මේ හතරවරන් දෙවිවරු. චාතුන් මහාරාජික කියන ඒකන හතර දෙනෙ රජකං කරන හිද තමයි මේ චාතුන් මහාරාජිකය වුණේ. කවුදේ හතර දෙනා සතරවරන් දෙවියගෙන අපි දන්නවා. අපි ඕන තරන් ඒ නම අහල තියෙනවා. විරූඩ විරූපාක්ෂ වෛශ්‍රවන දෘතරාශ්ට්‍රය මේ තමයි එ දෙවි රජවරු හතර දෙනා. මේ හතර දෙනාම සෝවාං විච්චාය. අපායෙන් නිදහස් නිරේට යන්නේ කවදාවත්. එතවට මේ එක්කෙනෙක් යටතේ කොච්චර පිරිසක් පාලනය වෙනවද මේ එක රජෙක් යටතේ. මේ රජෙක් යටතේ පාලනය වෙන පිරිස සඳහන් කරන කෝටි ලක්ෂයක් කියලා. නිකං හිතල බලන්ඩ. ඉලක්ක මේ මාත්‍රයට හිතන් දෙපා. එක රජෙක් යටතේ පාලනය වෙන යටත් වැසියෝ පිරිස කෝටියේ ඒවා ලක්ෂයක්. කෝටි ලක්ෂයක සේනාවක් මේක රජෙක් යටතේ පාලනය වෙනවා. එතුට හතර දෙනාම යටතේ වෙච්චාම කෝටි ලක්ෂ හතරක්. රජවරු හතර දෙනා යටත පාලනය වෙන පිරිස. මේ හතර දෙනාම සෝවාන් වෙලා සතරපායෙන් නිදහස් අය. ඉතාම ඉහල බලයක් තියෙන අය. මේ සතරවරං දෙවියන්ගෙන් එක්කෙනෙකුට තියෙන බලය මෙච්චරයි කියලා අපිට මුළු ජීවිත කාලයවත් හිතලා ඉවර කරන්න බෑ. තරම්ම ඉහළ බල ඇත්තියන්නේ. දැනුම ධර්ම දැනුම අවබෝධය අපේ පිනතුට මතකයි පිරිත් පොතේ තියෙනවා ආටානාටිය කියල සූත්‍රයක්. අන්තිමහරි කෞුද ආටානාටිය දේශනා කිරුවී. බුදුරජන් වහන්සේද. ආටානාටිය සූත්‍රයේ දේශනා කරන්නේ මේ වෛශ්‍රවණ කෙන දිව්‍ය රාජයා වෙසමුණි යක්ෂයන්ට අධිපතියා. අපේ බුදුරජාණන් වහන්සේ ගිජ්ජකුට පරවතය වැඩඉන්න කාලේ දඹදුව වන්දනාව ගියානන් අපිට පෙන්න්නනවා අතන තම යාටානාටිය දේශනා කළී කියලා. භාගිතුන් වහස මේ පරොත්තේ වැඩඉන්නකොට මේ වෛශ්‍රවණ දිවිරාජා මධ්‍යම රාත්‍රීය බුදුරජාණන් වහසලකට එනවා. ඇවිල සත් බුදුරජාණන් වහන්සේලාට වන්දනා කරනවා. වන්දනා කරල මෙන්න මේ සූත්‍රයේ අපේ බුදුරජාණන් වහන්සේළඟ දේශනා කරනවා. ආටානාටී සූත්‍රයේ. බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් පස්සේ එක අනුමත කරනවා. ලොවතුරා බුදු කෙනෙක් අනුමත කරන සූත්‍රයක් දේශනා කරන්න මොන තරං ඥාන සමුදායක් තියෙන් ඕනද කොයි තරන් දහම් දැනුමක් තියෙන් ඕනෙද. දේශනාව කරලා යන්න යනෝ නැවත භාගිතුන් වහසට වැඳල ප්‍රදක්ෂණ කරලා. පහුවදා උදේ අපේ බුදුරජාණන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාව ආමන්ත්‍රණය කරලා. දේශනාවක් කරනවා මහනෙනී ඊ රාත්‍රිය මෙන්න මේවාගේ ප්‍රතාපවත් දිවිය පුත්‍රයෙක් මෙන්න මේ සූත්‍රයේ දේශනා කරලා ගියා මාලග. ඒ දිව්‍යරාජා භාග්‍යතුන් වහන්සේට කරපු දේශනාව භාග්‍යතුන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට නැවත දේශනා කරනවා. ආං ඒ නිසා ආටානාටිය සූත්‍රයේ බණවර දෙකක් අපි දකිනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කොටසයි දිවිරාජා දේශනා කරපු කොටසයි කියලා බණවර දෙකක් දකින්නේ එකයි. දිව්‍යරාජා භාග්‍යතුන් වහන්සේ ළඟ කරපු දේශනාව භාග්‍යතුන් වහසේ භික්ෂූන් වහසලට කළා. එනිසා කොටස් දෙකයි. ඉතින් මෙන්න මේවාගේ මහ විශාල ප්‍රතාපුවත් දැනුමක් තියෙන අය. එතකොට ඒ අය යටතේ ඉන්න අය සාමාන්‍ය අය කියලා හිතනවාද. මේ කෝටි ලක්ෂයක් තමන් යටතේ ඉන්න අය මේ එසේ මෙසේ කිසිම දැනුමක් ඥානයක් නැති අපි කැන අතක් පාතක් නැතියයි කියලා එහෙමයි නෙමෙයි. මනුස්සලෝක ඉන්න කාලේ සෝවාන් වෙලා හිටපු එක ආරය ශ්‍රාවකයෙක් බිම්බිසාර මහරජ්ජුරු. බිම්බිසාර මහරජ්ජුරු අපවත් වෙලා කොහෙද ඉපදිලා ඉන්නේ. මෙන්න මේ වෛශ්‍රවන දිව්‍යරාජය යටතේ. මොන නමින්ද ජනවසප යක්ෂ සේනාධිපතියෙක්. ජනවසබ නමින් තමයි ඉපදිලා ඉන්න යක්ෂයාගේ නම ජනවසබ. එතකොට දැන් යක්ෂ කියාපු ගමන් අපිට මැවෙන් නැද්ද යක්ෂයෙක්. අපිට මැවෙන්නේ කළුම කළුපාට දිග කෙස් සහ ලෝම තියෙන කටෙන් එලියට ආපු දත්තියෙන නිතරම ලේ පිරිච්ච ලොකූ බඩක් තියෙන දිග නියපොතු තියෙන එහෙම කෙනෙක්න අපිට මැවෙන්නේ. එතට මේ වයිශ්‍රවණ දිවිරාජය කියලා කියන යක්ෂයන්ට අධිපති. එතකොට වෛශ්‍රවණ දිවිරාජා යටතේ තමයි බිම්බිසා රජ්ජුරු ඉන්නේ. ජනවස බැහැටියට. එහනම් අපි හිතන රූපය වෙනස් වෙනවා. ඊට වඩා ඉතාම ලස්සන රන්වන් සිරුරක් තියෙන බැබලෙන සිරුරක් තියෙන සතර අපායෙන් නිදහස් වෙච්ච මහා ශ්‍රේෂ්ඨ පිරිසක්. අපොත් වෙලා ගිහිල්ල බුදුරජාණන් වහන්සේ ගාවට එනවා පස්සේ බිමිසා රජ්ජුරුව. ඇවිල බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ප්‍රකාශ කරනවා ස්වාමීණි භාග්‍යතුන් වහන්ස මම ජනවසභ වෙමි ස්වාමීණී ස්වාමීණි මම ජනවසභ වෙමි. ස්වාමීණී මම බිම්බිසාරය. ස්වාමීණී එදා මනුස්සලෝකෙ මම සෝවාන් වෙලයි හිටියේ. ස්වාමිණි මම දැන් සකදාගාමී වීම සඳහා වීර්ය ආරම්භ කරලා ඉතියෙන්නේ. සෝවාන් වනා කියලා නිකම් බලාගෙනින් නොද. අපායින් නිදහස් වනා කියලා නිශ්බ්දව ඉන්නවද නෑ එහෙම වෙන්නේ. සකදාගාමී වීම සඳහා වීර ආරම්භ කලා ස්වාමීණි කියල සඳහන් කරනවා. එහෙම අය මේසමුනි දිවිරාජය යටතේ ඉන්නේ. ආලෝකයක්ෂය ඉතා විශේෂ චරිතයක් එනිසා අපේ පොත්පත්වොට සංග්‍රහ වෙලා ඇවිල්ල තියන්නේ. සාමාන්‍ය බලවත් කෙනෙක් ආලෝකයක්ෂය කියන්නේ. අතිශයෙන් බලවත්. සඳහන් කරනවා බුදුරජාණන් වහන්සේ තමන්ගේ මාලිගාවට ආවා කියන පනිවිඩේ ආරංචුනාට පස්සේ සාතාගිර හේමොත කියෙන යක්ෂ සේනාධිපතියෝ දෙන්නම යට ටිකක් සමච්චල් කළා. සමච්චල් කලේ නෑ මුලින් ආශිර්වාද කලා භාග්‍යතුන් වහස ඔබේ මාලිගාවට වැඩල ඔබට මහ පුදුම යහපතක් උදා වෙලා තියෙන කියලා. නොත් මෙයට කේන්ති ගියපු නිසා කේන්ති ගස්සන්න තව දේවල් සමහරලාවට කීවා. ඒ වෙලාවේ පර්වත පාදයන් පර්වත මුදුන් දෙකක් උඩ මෙයා තමන්ගේ යක්ෂ විමානෙන් යක්ෂ සභාවෙන් රැස්වීමකට ගිහිල්ලන හිටියේ. එලියට බැහැලා පර්වත කඳු මුදුන් දෙකක් උඩ තමන්ගේ කකුල් දෙක තියන්නේ. සඳහන් කරන මේ එක කන්දක් යොදුන් තුන්දාහකට ආසන්න. තරන් විශාලයි පර්වත ප්‍රාන්තය මුල එතකොට කඳු දෙකේ මුදුන යනකොට තවත් ඇතයි. විශාල කඳු ඈතින් තියෙන කඳු දෙකක්. මේ කඳු දෙකේ ඈතට කකුල ඇත් කළ කඳු දෙකේ මුදුනින් තියන්නේ. එතුට හිතන්ට කොච්චර ලොකු ඇද්ද. සඳහන් කරන උත්සගන ඉන්ට බැරි නිසා මේ කඳු පතුරු ගැලවි ගැලී වැටෙනවා කියලා. ඇගේ බර දරාගෙන ඉන්ඩ බැරුව. එතැන හිටගෙන තමයි අහං ආලෝකෝ කියල කෑගහන්නේ. මෙමුළු ජම්බුද් දීපයට මෙහිච්ච හඬවල් හතරක් තියෙනවා ලෝකී. හඬවල් හතරෙන් එකක් තමයි ආලෝක යක්ෂයයදා අහං ආලෝකෝ මට යාලෝක කියන්නේ කියලා කෑගහන බුදුරජාණන් වහස විමානයට වැඩිය කියලා ආරංචිලා මට වඩා බලවත් අයින්නවද කියලා. එහෙම යක්ෂයෝ දැන්ඉන්න කවුරු යටතිද අන්න අරකයක් වෙසමුණි රජ්ජිරුවෝ යටතේ. ඉතින් එහෙම අය ඉන්න වෙසමුණි රජු යටතෙනං වෙසමුණි රජු කෞද කියන කාරණාව අපිට අමුතිෙන් සාකච්ඡා කරන්න ඕනේ ඕනේ නෑ මොන්න තරම් බල සම්පන්න වෙන්ඩ ඇද්ද. මෙවන් බලවතුන් කෝටි ලක්ෂයක් පාලනය කරන එක් කෙනෙක්. ආං ඒ චාතුම් මහාරාජික පිරිස බුදුරජාණන් වහන්සේට යටත්. මේ සතරවරං දෙවිවරුම භාග්‍යතුන් වහසට යටත්. ඒ තමයි දෙවිය ලෝකයේ පළවෙනි පිරිස. මේ අට පිරිසෙන් පස්වෙනි පිරිස බවට පත්වෙන්නේ. ඊළඟ පිරිස තමයි චාතුන් මහරාජික පිරිස ඊළඟට තවතිසා වැසි පිරිස. කවද තවතිසා වැසියෝ කියල කියන්නේ. සක් දෙවිඳු වැඩඉන්න දිවියලෝකයේ. තවතිසාව. ඇයි තවතිසා කියල කියන්නේ. දෙවි රජවරු තිස්තුන් දෙනෙක් රජකං කරන නිසා තාවතිංස තිස්තුනයි. තවතිසාාව රජවරු තිස්තුන් දෙනෙක් ඉන්නවා. ඒ තිස්තුන් දෙනාගෙන් බලවත්ම කෙනා කවද මේ තිස්තුන් දෙනාට මනායකත්වය දීගෙන ඉන්න කෙනා තමයි සක්‍ර දේවේන්ද්‍ර කියල කියන්නේ. මනුස්සලෝකය ඉන්න කාලේ එකටම පින්කරගෙන ගියපු අය. මනුසලෝක එකට පින්කරපු කල්්‍යයාන මිත්‍රත්යෙන් වෙලිලා හිටපු අය තමයි මෙදිවිලෝක ගිහිල්ල ඉපදිලයි. එතකට මේ පිරිස කොයි තරම් බලවද්ද. සඳහන් කරනවා චාතුම් මහාරාජික පිරිස ඉතාම බලවත් ඊට වඩා බලවත් මෙන මේ තාවතිංස පිරිස. මේ දෙවි රජෝරු හතර දෙනා ඉන්නේ මේ සක් දෙවිඳු යටතේ. ඒ හතර දෙනාම ඉන්න සක් දෙවිඳු යටතෙනං සක් දෙවිඳු ඒ හතර දෙනට වඩා මොන තරං බලවද්ද කියන කාරණාව අපිට සිහිපත් කරල ඉවර කරන්න බැරි තරම්. එනිසා සඳහන් කරනවා මේ අයටත් තිනි පුදුමාකාර පුදුමාකාර බලයක්. පොයි වගේ බලයක්ද ඒ නිසා සඳහන් කරන තවතිසා වැසි පිරිස ගොඩාක් පින් කරලා ඉන්න පිරිසක් කියලා. ආවිෂ කොච්චරද මේ දිවියලෝකී. මනුස්ස වර්ෂ වලින් දෙවියන්ගේ ආවිශයෙන්න්නම් අවුරුදු දාහයි. එහෙ එක දවසකට අපේ අවුරුදු සීයයි. මේ දෙවියන්ගේ මුළු ආයු කාලේ මනුස්ස වර්ෂයෙන්න්නම් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයයි. මනුස වර්ෂයෙන් අවුරුදු තුන්කෝටි හැට ලක්ෂයක් අවශ්‍ය මේ දිවියලෝකට. ඉතාම පින්කරපු පිරිසක්. පිනෙන් ආඩ්‍යයි පිනෙන් පිරිලා. සක්‍ර දේවේන්ද්‍රයන් වහන්සේගේ විතර පරිවාර දිව්‍යාංගනාවන් ප්‍රමාණය සඳහන් කරනවා කෝටි දෙක හමාරක්කින්නවා කියලා. පරිවාර දිව්‍යාංගනාව. එතකොට අනික් දෙවිවරුන්ටත් ඊට ආසන්නවත් ඉන්ඩ ඇති. කොයි තරම් පින් කරලද කොයි තරම් සැප ලබනවද කොයි තරම් බලවත්ද කොහොම ප්‍රතාපවද්ද කියන කාරණාවත් අපට සිහිපත් කරලා ඉවර කරන්න බැරි තරම් පිරිසක්. ලෝකයේ නොමැකෙන සලකුණක් තියල තියෙනවා ශක්තිවිදි තැනක. මහා කල්පය පවතිනකන්ගේ සලකුණ තියෙනවා. මතකද කොතනද කියලා. චන්ද්‍ර මණ්ඩලේ මත හාවික් ඇඳල තියෙනවා. අපි කියනොනේද හඳ දැක්කාම ආවිකින්නවා කියලා. කෞද මේ සසරූපය චන්ද්‍රමණ්ඩලේ සනිටු හංකිරවී සක් දෙවිඳු. අපේ බෝසතාණන් වහන්සේ දාන පාරමිතාව පුරණ කාලයේ අගුරු මැලයකට පැනලා දානයක් ඉල්ලගෙන බමුණෙකුට තමන්ගේ ජීවිතය පූජ කරනවා. අගුණු මැරයට පැන්නට පිච්චුන්නේ. මොකද මේ දානය ඉල්ලගෙන එන්නේ බමුණෙක් හැටියට සක් දෙවිඳ. සක් දෙවිඳට ජීවිතයම පූජ කරනවා. ලොවතුරා බුද්ධරාජ්‍ය වෙනුවෙන්. මගේ ශරීරයේ හමත් සිවියත් ලේත් මසුත් ඇටත් නහරත් සියල්ලම ඔබටයි පිච්චුන හමාර අරගෙන අනුභව කරලා සිල් රකින්න කියලා ඉල්ලීමක් කරලා තමයි ජීවිත පරිත්‍යාගේ කරන්නේ. ඒවෙලා තමයි ගිනිගොඩෙන් අරගෙන පැසකින් තියලා අනේ අහෝ මේ ලෝකයේ දානය නම් කොයි තරං ශ්‍රේෂ්ඨද. දානයේ කොයි තරං ශ්‍රේෂ්ඨද. මේ සස පණ්ඩිතයෝ දවසක සම්මා සම්බුද්ධත්වය ලබල බුද්ධාන්තරයේ නිමාවෙයි. නමුත් මහාකල්පය පවතිනතාක්කල් මේ ශ්‍රේෂ්ඨ දානයක අසිරිය මිනිස්සු දැනගතයුතුයි. කල්පය පවතිනතුරු මේ දානය අසිරිය ලෝකයට දර්ශනය විය යුතුයි කියලා කල්පනා කරලා ජාතක පාලිය සඳහන් කරනවා අංජනකූට පරලතය සක්‍ර දේවේන්ද්‍රයන්ගේ මිටිං අර මිරි කලා එතකොට ආපු ඉස්මාරගෙන චන්ද්‍රමණ්ඩලය මත ඒ ඉස්ම තවරලා ඒ මත හාවගේ රූපය ඇන්ද කියලා. මේ සසරූපය දකින දකින කෙනා අරතියන්නේ දානී අසිරියයි නේද කියලා කල්පනා කරයි. කියල තමයි මේ සටහන තිබ්බ කියල සඳහන් කරන්නේ. ඉති මේ කරුණුත් එක කල්පනා කරලා බලන්ඩුවන හෙන සක් දෙවිඳ කියනෙ කොහොම යැද චන්ද්‍ර මණ්ඩලේ ස්පර්ශ කරන්න පුළුවන් කෙනෙක්. අංජනකූට පරවතය මිරිකණ්ඩ පුළුවන් වෙන්ඩ කොයිවාගේ ශරීරයක් මවන්ඩ ඇද්ද. යොදුන් තුනක් උසයි කියල කියනවා. යටත් පිරිසිෙන් හැතැක්ම තිහෙකට වඩා උසයි. හැතැක්ම තිහක්වත් උසයි නං යටත් පිරිසිෙන් හැතැක්ම විස්සක්වත් විස්සක්වත් මහත තියෙන්ට ඇති. දුකට මෙ දෙවිවරුන්ගේ කායික ස්වභාවය අතිශයින් බලවත් පිරිසක්. නමුත් මේ පිරිස බුදුරජාණන් වහන්සේ ළඟ බුදුරජාණන් වහන්සේ ළඟ භාගිතුන් වහන්සට යටත්. ඊළඟ පිරිස තමයි පින්නතිනේ මේ මාර පිරිස. කාට මේ මාර පිරිස කියල කියන්නේ. පරණින්මිත වසවර්තිය ඉන්න පිරිස. අපි ගැන්න දිවියලෝක හයේ හාවිනයක පරණිමිත වසවර්තිය. මේ පරණිමිත වසවර්තිය තමයි මාර පිරිස. මේ සියලූම දෙවියන්ට වඩා උසස් බලයක් තියෙන පිරිසක්. ආවිශ කොච්චරද. අවුරුදු නවසය විසියෙක් කෝටි හැට ලක්ෂයයි. මෙදිවිලෝක ආයි ප්‍රමාණය. අපේ අවුරුදු එක්දා සයිසීයක් විතර වන ඇගොල්ලන්ගේ එක දවසක් සම්පූර්ණ කරන්න. ඒවාගේ මහා බලයක් තියෙන පිරිසක් මාර පිරිස. ඒ මාර පිරිසත් භාග්‍යතුන් වහන්සේ ළඟ පොළොව බවට තමයි පත්වෙන්නේ. අවසාන පිරිස අටවෙනි පිරිස. අටවෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස බ්‍රහ්ම ලෝකය ඉන්න අය. එතකොට බ්‍රහ්ම ලෝකයයි මේ සියල්ලටම වඩා බලවත්න්නේ. දිවී ලෝකෙනන් දිවිය අංගනාව ඉන්නවා. බ්‍රහ්ම ලෝක එහෙම අය නෑ. කාන්තාව නෑ බඹලුව. එනිසා මේ කායික සම්බන්ධතා බඹලුව බඹලුව එහෙම සම්බන්ධතා නෑ. බඹලවින් චුත වෙලා නැවත මනුලෝට අපපු අය ඒ කායික සම්බෝගයට හරි පිළිකුලක් දක්කනවා කියල සඳහන් කරනවා. විශේෂෙන් එක උදාහරණයක් සඳහන් කළොත් සාමකුමාරයාගේ අම්ම ඉතාත්තයි දෙන්න. බඹලවින් පිට වෙලා එන්නේ. බඹලවින් පිට වෙලා ඇවිල තමයි මේ වැදිකුලේ වැදි නායක පවුල් දෙකේ ඉප දෙන්නේ. ද විවාහ ජීවිතයට ඇතුල්ලෙන්ට මේ දෙන්නට යෝජනා කරනවා මේ දුවටයි පුතාටයි. මොකද වැඩි නායකයෝ දෙන්න සාකච්ඡා කරගෙන තිබුණ අපි දෙන්නගේ පවුල් දෙකේ දුවක ඉපුතෙකු ඉපදුනොත් ඒගොල්ලු විවාහ කරමු කියලා. ඉතින් ඒ නිසා දුවෙක් පුතෙක් ලැබුණා ඒ දෙන්න විවාහ කරවන්ඩ අවුරුදු දාසයක් යනකොට සූදානන් වෙනකොට ඒ දෙන්නට දෙන්න පනිවිඩයක් දීගන්නවා හැබැයි විවාහ වුණාට කායික සම්බන්ධතාවයකට නම් මං කැමතිම කැමතිම නැහැ. එහෙම අවශ්‍යතාවයක් තියෙනවනම් වෙන කෙනෙක් හොලා විවාහ වුණාට කමක් නෑ. ඉතින් බලහම දෙන්නගේ මරමුණ ඒකයි. එහෙම තමයි විවාහ කෙරෙවේ. සාමකුමාරයා ඉපදුනෙත් කායික සම්භෝගයක් ඇති වෙලා නෙමෙයි. සක්‍ර දේවේන්ද්‍රයන්ගේ උපදෙස් මත තමයි මේ දරු සම්පත ලැබෙන්නේ. මව්පියන්ගෙන් අවසරාරගෙන ගිහිල්ල පැවිදි වුණා. සක්‍ර දේවේන්දුරය තමයි උපස්ථාන කරන්න එන්නේ. කල්පනා කරන්නකු සක්දිවිඳුගෙන් උපස්ථාන ලබන්ඩ සිල් රකින්න කොහොම සීල ගුණයක් තියෙන් නැද්ද කියලා. අප්‍රමාණ මෛත්‍රයක්. සඳහන් කරනවා ජාති වෛර සහිත සත්තු ජාති වෛරයි කියන්නේ උපතින්ම වෛරයි. නයයි මොගටියයි වෛරයි. නය හැමවෙලා මැඩිය කහුණුත් කවදාවත් අතාරන්නේ අතාරන්නේ ඇගිලිනවා. සිංහයෝ මූ කොටියෝ මූ කවදාවත් ලෙංගතුකමින් බැඳෙන අය නෙමෙයි. සඳහන් කරනවා මේ දෙන්නගේ මෛත්‍රී බලය නිසා මේ කැලෑවේ නාගයෝ පෙනගොබේ ඔසවගෙන ඉන්න වෙලාවේ පෙනගොබේ යටට ගිහිල මැඩියු නිදා ගන්නවා කියලා. මෝ ගිහිල්ල කොටියන්ගේ මූුණ ලෙව කනවා කියල සඳහන් කරනවා අම්මයි දරුවයි වගේ සෙනෙහසින් කරදර නෑ කවදාවත්. නයි මුගටියකට ජීවත්වෙනවා කරදර නෑ. ගුරුල්ලු නයෝ නයි එකට ජීවත්වෙනවා කරදර කරගන්නේ. මේ දෙන්නගේ මෛත්‍රයේ බලය. නමුත් සක් දෙවිදු එක දවසක් උපස්ථානයට ඇවිල්ල බලනවා මේ දෙන්නගේ අනාගත ජීවිතය කොහොම වෙයිද මේ දෙන්න වයිසට යනවන එතකොට මොකක් වෙයිද. එහෙම බලන්නකොට තමයි දැක්කේ නොදුරු දවසක ඇස් දෙක මන්ද වෙනවා අනාගතයේ දවසක ඇස් දෙක මන්ද වෙනවා එහෙමුණුත්න සලකණ්ඩ කෙනෙක් ඕ නෙමයි. ඒ වෙලාවෙ තමයි තාපසතුමාළඟට ගිහිල සඳහන් කළේ ස්වාමීනී දරුවෙකුගේ අවශ්‍යතාවේ නම් හොඳටම තියෙනවා. ඒ වෙලාවෙ සඳහන් කරනවා සක්‍ර දේවේන්ද්‍රයනිනී ගිහි කටයුතු. ගිහි ගෙදර ඉඳල කරන්න තිබිච්ච කටයුත්ත ගිහි ගෙදර දි සිද්ධ නූනා නං ඔබ හිතනවද පැවිදුනාට පස්සේ වන් දෙයක් වෙයි කියලා. ඉටවස කාරණාව පැහැදිලි කරනවා. පැහැදිලි කරල සඳහන් කරනවා කායික සම්භෝගයක් ඇති කර ගැන්න කැමති නැත්තං. එතරම්ම පිළිකුලක් ඒ සඳහා දක්වනවා නම් පාරිකාදේවිය මල්වර වෙච්ච දවසට ඇගේ නාබිය පිරිමදින්න කියලා. ඒ කාරණාව පාරිකාදේවීයට සඳහන් කරලා නාබිය පිරිමදිින්කට තමයි නැවතත් බඹලවින් චුත වෙච්ච බ්‍රහමරාජය කැවිල්ලා පාරිකාදේවියගේ කුසේ පිළිසිඳගන්න ඒ තමයි සාමකුමාරයා. ඉතින් බඹලොව මෙන්න මේවාගේ ස්ත්‍රීපුරුෂ සම්බන්ධයක් නැති නිසා බඹලවින් චුත වෙලා ඇවිල්ලා ඉපදුනාට පසේ ගොල්ල එකට වැඩි උනන්දුවක් දක්වන්නේ ප්‍රිය භාවයක් දක්වන්නේ නෑ. ඉතින් එහෙම බොහෝම ඉහල්ල සීලයක් ගුණයක් වර්ධනය කරගෙන ඉන්න අයි තමයි එහෙ උපදින මනුස්සලෝක ධ්‍යාන ලබාගත් අය. බබලෝ යන්න බොහෝ වෙලාවට කටයුතු සකස් කරගන්න ධ්‍යාන ලබාගෙන ධ්‍යානයන්ගෙන් නොපිරිහි ඉන්ඩෝනෑ. බ්‍රහ්ම ලෝකූප ගෝහෝතී මෛත්‍රී භාවනාව යානි සංසේ කොල් හක් සඳහන් කරනකොට අන්තිමානි සංසේ තමයි ධ්‍යානයෙන් පිරිහුන් නැත්තං මරණයත් සමගම ගිහිල්ල බඹලුව බබලෝ උපදිනවා කියලා. ද මේ අට පිරිසේ දෙවිය ලෝක බ්‍රහ්ම ලෝක පිරිසේ හතරවෙනි පිරිස තමයි මේ බ්‍රහ්ම පිරිස. තාම බලවත් පිරිසක්. බ්‍රහ්මලෝක කීයක් තියෙනවාද. ආවුෂ්‍ය සඳහන් කරන්න බෑ කල්ප ගණන් ගොලින් සඳහන් කරන්න ඕනි. දිවියන්ගේ ආවශ්‍යනම් කෝටි ගණන් ගොලින් කීවා බ්‍රහ්මයන්ගේ අවශ්‍ය කල්ප ගණන් ගොලින් කියන්න ඕනි. ලෝතුරා බුදුරු හද දෙනෙක් දැකපු බ්‍රහ්ම රාජයුත්තවය බ්‍රහ්මලෝකොල තාමත් වැඩඉන්නවා. බුද්ධාන්තර හතක් වැඩ ඉන්නවා කියහම්. කොයි තරන් දීර්ග දාවශය. එහමනම් මෙන්න මේ බ්‍රහ්ම පිරිස සඳහන් කරනවා බ්‍රහ්ම ලෝක දාසයයි. රූප සහිත බ්‍රහ්ම ලෝක දාසයයි. රූප තියෙනවා. මේකේ ප්‍රථම ධ්‍යාන තලයේ පල් හැම තියෙන බඹතල තුනක් තියෙනවා. එයින් එකක තමයි මේ මහා බ්‍රහ්මය කියන එක තමයි මහා බ්‍රහ්ම කියන කෙනා වැඩඉන්නේ. මහා බ්‍රහ්මී. මහා බ්‍රහ්ම කියන කෙනාගේ තියෙන ශක්තිය පැහැදිලි කරනවා මෙහෙම. සක්වලවල් දාහක උපදින මැරෙන සත්වයෝ දකින්න පුළුවන් කියලා. සක්වලවල් දාහක උපදින මැරෙන සත්වයෝ දකින්න චුතුපපාත ඥානයක්. නැතම් පෙර විසූ කඳ පිළිවල දක්නා නුවන උපදින මැරෙන සත්වයෝ. දකිින්ට පුළුවන් සක්වලවල් දාහක ඉන්න. හිතන්න මොන තරම් බලවද්ද කියලා. එතකොට ඒ මනුස්සලෝක ඉපදින මැරණ අයත් දකිනෝ. එක මේ සක්වලමන මේ සක්වලෙන් බැහැර තව දාහක් දකිනවා. ඉලකට සඳහන් කරන මේ සක්වලම එලිය කරන්න එක ඉරක් ඕනෑ. මේ සක්වලම එලිය කරන්න එක ඉරක් පායන්න ඕනෑ. සක්කලවල් දාහක් ආලෝක කරන්න එහෙන ඉරවල් දාහක් පායන්න ඕනෑ. සඳහන් කරනවා මෙයාගේ එක් සුළඟිල්ලෙන් මෙයාගේ සුළඟිල්ලෙන් පුළුවන් සක්කලවල් දාහක් ආලෝකමත් කරන්න කියලා. එතකොට සුළැඟිල්ලෙන් එතරම් ආලෝකයක් විහිදෙනවනං ශරීරයෙන් කොහොම ආලෝකය විහිදීද. මේ ඉතාම පල්හැ පන්ති පල්ලහැ බ්‍රහ්ම ලෝකයක ඉන්න කෙනෙක්. මහා බ්‍රහ්ම මෙහෙවනං උන්වහන්සේට ඉහලින් වැඩ ඉන්න බ්‍රහ්ම ලෝකොල ඉන්න අයගේ බලය කොහොම කොහොම වෙන්න ඇද්ද. මේ මේ අට පිරිස භාග්‍යවතුන් වහන්සේ පොළොව බවට පත් කරලා තියෙන්නේ. මේ අට පිරිස පොළොව කරලා ඒ උඩ බුදුරජාණන් වහන්සේ හිටගෙන ඉදරති හිටගෙන ඉන්නේ. අගේ නිසා සඳහන් කරලා තියෙන්නේ ආසභං ටානං ඥානං කියල සඳහන් කළේ නිසා ආසභං ටානං ඥානං. මේ පිරිසට වඩා භාගිතුන් වහන්සේ ශ්‍රේෂ්ඨයි. ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්නට බලදහයක් තියෙන්වට මෙන්න මේ පිරිස ඉක්මෝල ගියපු ශ්‍රේෂ්ඨ ස්ථානය ලබන්ඩ නම් බල දහයක් තිීන් ඕන එහෙම කෙනෙකුට විතරයි මේ අට පිරිස ඉක්මෝල යන්න පුළුවන්කම තියෙන්නේ. තොට මොකක්ද ඒ බලදාය ආං එනිසා සඳහන් කරනවා කතමානි දස මොනවද මේ දස බල කියල කියන්නේ. ලොවතුරා බුදුරජාණන් වහන්සේට විතරයි මේ බලදාය තියෙන මේ ලෝක වෙන කිසිම කෙනෙකුට මේ බල පිහිට නැති බව අපි සඳහන් කළා සමාන බල පිහිටයි තවත් ලෝතුරා බුදු කෙනෙකුට විතරයි. සමානයෙක් ඉන්නවා ඉට වඩ වැඩි කෙනෙක්වත් තවත් ලෝතුරා බුදු කෙනෙක් හැරතාව කෙනෙකුට ලංවෙන්ඩවත් හිතන්ඩවත් බෑ මේ බලදහයට. එනිසා භාග්‍යතුන් වහස පැහැදිලි කරනවා සැරියුත් මහරහතන් වහන්සේට ඉද සාරිපුත්ත තතාගතෝ ටානංච ටානතෝ අට්ටහානංච අට්ටානතෝ යථභූතං පජානාතිී. යථභූතන්. ඇතිවෙන දේවල් වල ඇතිවීමටත්. ඇති නොවන දේවල් වල ඇති නොවීමටත්. ඇත්ත ඇති හැටියටම තියෙන තියෙන හේතුව එකට කෙනා යථභූතය කියලා. ඇතිවෙන්න දේවල් වල ඇතිවීමටත් ඇති නොවෙන දේවල් වල හේතුවත් ඇති නොවෙන්නේ ඇයි. ඒ දේවල් ඇති නොවීමේ හේතුවත්. ඇත්ත ඇති හැටියටම පවතින විදිහටමයි අය අඩුත් නෑ වැඩිත් නෑ. ඇත්ත ඇටි හැටියටම තියෙන හේතුව යථහා භූතය කියන කාරණාව බුදුරජාණන් වහන්සේ දන්නවා. සැබෑම තත්ත්වය. ඒක මේ ලෝක භාග්‍යතුන් වහන්සේ හැර වෙන කාටවත් නම් දකිින්ට දැනගණ්ඩ දැනගණ්ඩ බැහැ. මොකක්ද ඒ කියන්නේ කොහොම දේවල්ද සඳහන් කරනවා සෝවාන් වහන්සේ නමක් කවදාවත්ම තමන්ගේ අම්ම මරන්නේ නෑ. යම් කෙනෙක් සෝවාන් තත්ත්වයට આવොත් ඔහොම නෙමෙයි කොහොමුවත් තමන්ගේ අම්මා මරණයට පත් කරන්නේ නෑ. ඒක එහෙම්ම මයි කවුරු කොහොම කීවත් ඒක එහෙම්ම තමයි. නෑ ඒක එහෙම නෙමෙයි සෝවාන් වහන්සේ අතින් අම්ම මැරණ තින ඉඩකඩ බොහොමයි කියන කාරණාව කියන්න මේ ලෝක දහතුවේ මේ අට පිරිසෙන් කිසිම කෙනෙකුට බෑ. තව ලොවතුරා බුදුරජාණන් වහන්සේ නමක්වත් ඒක කියන්නේ නෑ. එනම් බුදුරජාණන් වහන්සේ විතරයි ඒක දන්නේ මේ අට පිරිසෙන් කාටවත් බෑය කියලා කියන්න බෑ භාගිතුන් වහස විතරයි කියන්නේ. ආර්ය උපවාද කරපු කෙනෙක් සමාව නොගෙන කවදාවත්ම මාර්ග පලයක් ලබන්නේ නෑ. ආර්ය උපවාද කරනවා කියල කියන්නේ. ආර්යන් වහන්සේලාට දොස් පවරනවා. ආර්යෝ කියල කියන්නේ සෝවාන් මාර්ගය ඉඳල ඉහලට. ආර්ය වූ අය. උන්වහන්සේලාට යම් කෙනෙක් වරදක් කරලා තියෙනව නං දොස් කියල තියෙනවන. මේ භවයේ විතරක්නේ පෙර භවයකුණ සමාවගන්න සිද්ධ වෙනවා. මේ ජීවිතෙන් මොන්න තරං සිල් රැක්කත්. අහස මහපොළු කම්පා කරවන තරං සීලයක් ආරක්ෂා කෙරුවත්. ආර්යන් වහන්සේ නමකට උපවාදයක් කරල චෝදනාවක් කරලා බැනලා නිග්‍රහ කරලා සමාව අරගෙන නැත්තං සමාව ගන්නාතුරු මාර්ගඵලයක් නම් ලැබෙන්නෙම නෑ කියලා දේශනා කරනවා. නෑ එහෙම නෙමෙයි මම ලබනවා මන් සමාවගන්නෑ කියලා කිසි කෙනෙකුට පිහිටන්ඩ පිහිටන්ඩ බෑ බැරි බව භාග්‍යතුන් වහස දේශනා කලා කියල කෙන ඒක වෙනස් වෙන්නෙම වෙනස් වෙන්නෙම නෑ ඒකයි භාවනා කරන්න ගියහම අපි මෙ සියලු දෙනාගේම සමාවඉල්ලන්නේ. දැන්න නොදැන ආත්ම ගණනකට කලින් සිද්ධ වනානං යම් වරදක්. සියලුම වැරදිවලට සමාව දෙන්න කියලා සමාව ඉල්ලලා භාවනාවට වඩියෙන්නේ මෙන්න මේ කාරණාව හින්දා. ඊළඟට සඳහන් කරනවා වෙන දේවල් වීමටත් නොවෙන දේවල් නොවීමටත් ඇති හේතුව ඇති හැටියටම දකින නිසා භාග්‍යතුන් වහන්සේ මෙ සියලු දෙනාටම වඩා ශ්‍රේෂ්ඨයි. ඊළඟට සඳහන් කරනවා මේක විශේෂ තතාගත බලයක්. මේ වෙන දේවල් වීමටත් නොවෙන දේවල් නොවීමටත් හේතුව දකින එක අති සුවිශේෂී වූ තතාගත බලයක්. අන්න ඒ නිසා මේක වෙන්නේ නෑ කියලා දේශනා කළොත් කිසිසේත්ම ඒක වෙන කෙනෙකුට නවත්තන්ඩ නවත්තන්ඩ වෙනස් කරන්න බැරි බව සඳහන් කරනවා. මේක වෙන්න නෑ කියලකිවොත් වෙන්නම වෙන්නම නෑ. පරතරට උගත් බමුණන්ට විතරක් නෙමෙයි සඳහන් කරනවා රජුන්ටවත් මහා බලවත් ඉර්දිමත් බ්‍රහ්මයකුටවත් ඒ බුද්ධ වචනය වෙනස් කරන්න බෑ කියලා. අර තරම් බලය තියෙන ශස්ත්‍රයකුට රජකුට දිවිය ලෝකවල කිසිම කෙනෙකුට බ්‍රහ්ම ලෝකවල කිසිම කෙනෙකුට භාග්‍යතුන් වහන්සේගේ දේශනාවෙන් එක අල්ප මාත්‍රයක් යටත් පිරිසෙන් ඇලපිල්ල ඉස්පිල්ල කොම්බුවක්වත් වෙනස් කරන්න වෙනස් කරන්න බෑ ඒ විදිහටයි මේ දේශනාව භාගිතුන් වහස කරන්න එක විශේෂ විශේෂ බලයක්. ඊළඟට සඳහන් කරනවා මේ බ්‍රහ්මයාට කොයි තරං බලයක් තිබුණත් භාගිතුන් වහසයට කිසිම බලපෑමක් කරන්න ශක්තියනය කියලා. මේ ආදි වශයෙන් බුදුරජාණන් වහන්සේ මේ දැන අවබෝධ කරගත යුතු දේවල්. අපූරුවට මනාව දැනගත්ත නිසා භාගිතුන් වහන්සේ පළවෙනි බලය යථභූතය ඇත්ත ඇති හැටියෙන්ම දකිින්ට පුළුවන් පුදුමාකාර හැකියාවක් භාගිතුන් වහන්සේ සතුව සතුව තිබුණා. ඊළඟට සඳහන් කරනවා සුද්ධවාසවල ඉන්න මහරහතන් වහන්සේලා අතිශයම බලවත් අය සුද්ධවාසීන මහරහතන් වහන්සේලා. ඒ බලය සීමාවක් නෑ. එහෙම බල සහිත උන්වහන්සේලාගේ බලය භාග්‍යතුන් වහන්සේ ළඟ සීමා සහිතයි. ඒ මහරහතන් වහන්සේලා අපි සඳහන් කලා මුලින් ලොවතුරා බුදුරු හත් දෙනෙක් විතර දැකපු ඇතින්නවා කියලා. නමුත් උන්වහන්සේලාට බෑ භාගිතුන් වහසේට කිසිම බලපෑමක් කරන්න එච්චර බුදුරු දැකලා ශක්තියාරගෙන තිබුණත්. අන්න ඒ නිසා මෙන්න මේ ඥානයෙන් භාග්‍යවතුන් වහන්සේ කිසි සේත් හොළවන්ඩ කාටවත් බැරි නිසා. සෝවාන් ආරයන් වහන්සේ ආනන්තරීය පාප කර්මයක් නොකරන බවත් පෘතජ්ජනයක් අතින් ඒ සිදුවිය හැකි බවත් භාග්‍යතුන් වහසේ දේශනා කරනවා ඒක එහෙමම ඒක එහෙමම තමයි. සෝවාන් ශ්‍රාවකයා බවාන්තරයේදීවත්. තමන්ගේ ශාස්තෘුවරයා කවදාවත් ප්‍රතික්ෂේප කරන්නේ නෑ. සෝවාන් ආර්යශ්‍රාවකයෙක් කවදාවත් බුදුන් සරණ නැති කරගන්නේ නෑ. භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්තෘුවරයා නෙමේ කියලා බවාන්තරයේදීවත් කියන්නේ නෑ. ශාස්තෘුවරයා භාග්‍යතුන් වහන්සේ මයි. ඒක ඒ කාන්තයි සත්‍යයි ඒක භාග්‍යතුන් වහන්සේ හොඳාකාරෝම හොඳාකාරෝම දන්නවා. ශ්‍රෝවාන් ශාවකයෙකු අතින් කිසිසේත් සසර අටවන වරට උපදී උපතක් නෑ. සෝවාන් ශ්‍රාවකයා කවදාවත් අටවතාවක් නම් සංසාරය උපදින්නේ. ආත්ම හතකින් සසර ඉවර කරනවා කියලා කවුද කියල තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ. භාග්‍යතුන් වහන්සේ එහෙම දේශනා කලා නං අටවතාවක් ඉපදීමක් නෑ කියලා නැහැමම උපදිනවා කියල කෙනෙකුට කියන්නත් බෑ අහවලා ඉපදුනා කියලා කියන්නත් බෑ. ආත්ම හතකින් සසර ගමන ඉවර කරනවා මයි. එක භාග්‍යතුන් වහස දේශනා කළන ඒ එසේමයි. එක ලෝක දහතුවක එකවර බුදුවරු දෙන්නෙක් උපදින්නේ නෑ. භාගිතුන් වහස දේශනා කලා නං ඒක එහෙමම තමයි එක බුදු කෙනෙක් ඉන්නකොට තාව බුදු කෙනෙක් පහළ වෙන්නම වෙන්නම නෑ. සක්විති රජවරු දෙදෙනෙක් පහළ නොවෙන බව භාගිතුන් වහස දේශනා කරනවා එකම කාලයක සක්විති රජවරු දෙන්නෙක් පහළ වෙන්නෙම නෑ. ස්ත්‍රීත්වය ඉඳගන ලොවතුරා බුදු බව සක්විති රජවීම සක්‍රත්වය මාරත්වය බ්‍රහ්මත්වය ලැබීමට කවදාවත්ම නොහැකි වෙන බව භාගිතුන් වහන්සේ දේශනා කළා. ස්ත්‍රීත්වය ඉඳගෙන කවදාවත්ම වලබන්ඩ බැහැ. එහෙනම් මේ ලෝකයේ කිසිම ස්ත්‍රීකට හෝ පුරුෂයකුට ප්‍රකාශයක් කරන්න බැහැ නෑ ස්ත්‍රීත්වය ඉඳගෙන මේ කාරණාවගේ එකක් සම්පූර්ණ කරනෝමයි කියලා කියන්න බැහැම තමයි. බැකිවොත් බෑම තමයි ඒ භාග්‍යතුන් වහසගේ අවබෝධය හැටි. කායවාක් මනෝ දුෂ්චරිතයන්ගෙන් කවදාවත් ඉෂ්ට විපාක නොලබෙන බවත්. කායවාක් මනෝ සුචරිතයන්ගෙන් කවදාවත් අනිෂ්ට විපාක නොලබෙන බවත් භාග්‍යතුන් වහස දේශනා කරනන් ඒ එසේම එය එසේම තමයි කියල සඳහන් කරනවා. සියල්ල පිළිබඳව හේතු අහේතු භාග්‍යතුන් වහන්සේ දන්නා සේක කියල සඳහන් කරනවා යමක් සිදුවීමට මෙන්න මේකයි හේතුව කියන කාරණාව මේ හේතුව නිසා මේක සිදුවෙන්නේ නෑ කියන කාරණාව භාග්‍යතුන් වහසේ තරන් දන්න කෙනෙක් ලෝක දහත්වය වෙන ඇත්තේම නැති බව සඳහන් කරන නිසා මේක තමයි මේ තතාගත බලවල පළවෙනි තතාගත බලය. යථා භූතය හරියටම දන්නා පළවෙනි බලය. එමනක් ධර්ම දේශනාවට තියෙන කාලයේ නිමා වෙලා නිසා අපි මේ දස බල සාකච්ඡාවේ පළවෙනි බලය සඳහන් කරපු දෙවැනි ධර්ම දේශනාව මේ දේශනා මාලාවේ මෙතකින් නිමාවට පත්වෙනවා. මේ ධර්ම දේශනාව සකල සත්වයන්ගේ ශ්‍රද්ධාව දියුණු කර ගනිමින් සම්මා සම්බුද්ධ කියන මේ මහාවීරයන් වහන්සේ අවබෝධ කිරීමේ තවත් එක පියවරකට දායකත්වය ලබල දෙන්න දෙවැනි දේශනාවට දායකත්වය ලබල දෙන්න භාග්‍ය ලැබූ පිරිස තමයි වෙන්නවත්ත වැල්ලම් පිටිය නිවසේ පදිංචි යසවත් මැනිකේ ඉද්දමල්ගොඩ මහත්මිය ඇතුළු දරු පිරිස. උතුම් අරමුණ දෙදස් දොළහේ පළවෙනි මාසයේ දෙවැනි දින පරලෝ සැපත් KAD ඉන්දසෝම ස්වාමිපුරුෂයාට යසවත් මැනිකේ මහත්මියගේ දෙමව්පියන්ට කිත්සිරි ශාන්ත මහතාගේ දෙමව්පියන්ට වික්‍රමරත්න මහත්මාගේ දෙමව්පියන් ඇතුළු සහෝදරයන්ට ස්වර්ණා ගුණවර්ධන මහත්මියගේ දෙමව්පියන්ට පින් අනුමෝදන් කිරීමත් සැත් ප්‍රාර්ථනා කරනවා සුජීවත්ව සිටින පවුලේ සියලු දෙනාටමත් සහභාගී වූ සියලු දෙනාටමත් ගෞරවනීය දේශකයන්න් වහන්සේට අතිපූජ්‍ය දරණාගම කුසල ධම්ම නායක ස්වාමින් වහන්සේ ඇතුළු බෞද්ධයා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට ශ්‍රී කල්යාණි වංශික වංශිකාරාම විහාරාධීපති පූජ්‍ය අවසරයි යටියන ස්වාමින් වහන්සේ හා පූජ දෙමට පිටියේ අවසරයි රත්න සිරි ස්වාමින් වහන්සේට ආශිර්වාද කිරීමත් චතුර පබෝධ බන්දුල ලක්ෂාන් තේනුක තරුලි දූදරුවන්ගේ ඉගෙනීම් කටයුතු සාර්ථක කර ගැනීමට අපි සියලු දෙනාටම උතුම් නිර්වාණ අවබෝධය සඳහාද මේ උතුම් ධර්මදානමය කුසලය පාරමිතාවක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා. පින් අනුමෝදන් කලායට පින් අනුමෝදන් වේවා ආශිරිවාද කලායට රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගි බව චිරජීවනය උදාපත් වේවා සියලු දෙනාටම ඉතාම ඉක්මං භවයක ඉතාමත්ම කෙටි කාලයකින් සුක සහගත ප්‍රතිපදාවෙන් ආර්ය සත්‍ය අවබෝධයෙන් සැනසෙන්ඩ මේ මහාකුසලය පාරමීවේවා කියල ප්‍රාර්ථනා කරමු. ආකාසට්හාච බුම්මට්හා දේවානාගා මහිද්දිකා පුඤ්ඥන්තන් අනුමෝදිත්වා චිරංරක් කන්තුලෝක ශාසනං දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පත්ති හෝතුච පීතෝ භවතුලෝකෝච රාජා භවතු දම්මිකෝ